අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් අපි පිළිගනිමු සාදු සාදු සාදු පින්වත්නි අද ධර්මදේශනාමේ පින්කමේ දායකත්වය ලබා තිබෙන්නේ අංක 1න් 133 මැද බෝවල මහනුවර පදිංචි එච්.එම්.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 හිතන්න එපා ඊළඟ භවෙත් මනුස්ස භවයක් ලැබෙනවා කියන එක වැඩිපුර හිතන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉතාමත් සුළු පිරිසක් තමයි manuss ලෝකෙනුත් නැවත මිනිස්සු බවට පත් වෙන්නේ. ඉතින් ඒ තරම් දුර්ලභ අවස්ථාවකට අපි දැන් හිමිකම් කියලා තියෙනවා. ඒ දුර්ලභ අවස්ථාව තවදුරටත් වටිනාකමක් වෙලා තියෙනවා බුද්ධෝත්පාදි කාලයක මිනිස්සෙක් වෙච්ච එක. ඒ බුද්ධෝත්පාද කාලය තුලත් සද්ධර්මය හෙන ප්‍රදේශයක අපිට ජීවත් වෙන්න ලැබීමත් මහත් භාගයක් වෙනවා. පින්වත්නි නුවණින් කල්පනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකයේ සත්‍යතාවය දැන නොගත්තොත් ඔබ මේ ලෝවේ ඇත්ත తත්ත්වය දැක්කේ නැති වුණොත් ලෝකයේ කියලා කියන්නේ මේ ආයතනවල ඇත්ත తත්ත්වය දැක්කේ නැති වුණොත් පින්වත්නි ඒ සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නට බැරි වුණොත් ඔබට බුද්ධ ශාසනයක පිහිටක් ලැබිලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උනත් කමක් නැහැ. මතක තියාගන්න ඔබට බුද්ධ ශාසනයේ පිහිට ලැබෙන්න නම් චතුරාර්ය සත්‍යයේ සත්‍ය අවබෝධයෙන්ම ඕන. එහෙම නැතුව ඉම්මහා කොපමණ දේවල් කළත් පින්වත්නි නරක නෙමෙයි හොඳයි හැබැයි කුමන දෙයක් කළත් ඔබ දානාදී කුසල කර්ම සිදු කරත් සීලාදී කුසල කර්ම සිදු කළත් භාවනාදී කුසල කර්ම සිදු කළත් ඒ දාන සීල භාවනා කියනා වූ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අපි සිදු කළත් ඒකේ ලැබෙන්නේ පින්වත්නි නැවත උප්පත්ති ලැබෙන්න පුළුවන් හැබැයි උපති සමහර වෙලාවකට හොඳ ඒවා වෙන්න පුළුවන්. හොඳ ඒවා කියලා කියන්නේ manuss ලෝකේ හෝ දිව්‍ය ලෝක ලැබෙන්න පුළුවන්. හැබැයි ඔබ කල්පනා කරගන්න ඔබෙන් ඇහුවොත් ඔබ වැඩි දෙනෙම කැමති නැවත කොතන උපදින්නද කියලා ඇහුවොත් කියන්නේ මොකද උත්තරේ? කැමැතිම කොයිද? දිව්‍ය ලෝකනේ. දිව්‍ය ලෝකෙ උපදින්න තමයි කවුරුත්ම කැමැත්ත. හැබැයි එකක් මතක තියාගන්න පින්වත්නි. දිව්‍ය ලෝකෙ උපදින්නම නම් ඔබ මේ ශාසනයේ බලාපොරොත්තුව ඔබට ඉතින් ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වුණට ප්‍රශ්නයක්? ඒකට ප්‍රශ්නයක් නෑ. ඔබේ බලාපොරොත්තුව දිව්‍ය ලෝකෙම නම් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය ඔබට නොලබුණාට ප්‍රශ්නයක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ දිව්‍ය ලෝකේ යා යුතු මාර්ගයක්ද? එහෙමද? නැවත මනුස්ස ලෝකෙ උපදින්න මාර්ගයක්ද? එහෙමද? නෑ නෑ නෑ. අසුරු සැනයක් වදින මොහොතක්වත් නැවත උපතක් කියන්න වර්ණනා කරන්නේ නෑ. උද්ද වචනේ. දැන් එතකොට ඔයගොල්ලෝ යන්න හදන්නේ කොහෙද? එතකොට ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේ අනුකූලයිද? අනුකූලයිද? ආන්න බලන්නකෝ ස්වභාවය කොහොමද කියලා. අසුරු සැනයක් වදින මොහොතක්වත් නැවත ඉපදීම වර්ණනා කරන්නේ ඇයි හේතුව පින්වත්නි, මනුස්ස ලෝකයේ ඉපදුනත්, දිව්‍ය ලෝකවල ඉපදුනත්, බ්‍රහ්ම ලෝකවල ඉපදුනත්, ඒ වගේම සතර පාය ඉපදුනත් පින්වත්නි ඒ සියලුම තැන්වල ජාති දුක තියෙනවා ජරා දුක තියෙනවා. ව්‍යාධි දුක තියෙනවා. මරණ දුක තියෙනවා. එහෙමනම් ජාති ජරා ව්‍යාධි මරණ දුක් තියෙනවා නම් ඉපදීම තුල කුමක්ද පතන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? කුමක්ද දේශනා කරන්නේ? ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් කුමක් කරන්නද නිදහස් කරන්න ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් ඔයත් නිදහස් කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ එතකොට දැන් බලන්න පින්වත්නි ඔබ අහලා ඇතිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා මච්චිම නිකායේ අරිය පරිේෂණ සූත්‍රය කියලා. ඒ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදෙන දේම සොයනවනම් ජාතිය ඒ කියන්නේ ජාතිය ස්වභාව කොට ඉඳන් ජාතිය ඇති වෙන දේම සොයනවා. ජරාව ස්වභාව කොට ඉඳන් ජරාව ඇති වෙන දේම සොයනවා. ව්‍යාධිය ස්වභාව කොට ඉඳන් ව්‍යාධිය ඇති වෙන දේම සොයනවා. මරණය ස්වභාව කොට ඉඳන් මරණ දේම සොයනවා නම් මහණෙනි මේ පරිේශණය කොමද්ද? අනාර්ය පරිේශණයයි. මහණෙනි මේ පරේෂණේ අනාර්ය පරේෂණයයි. ඔන්න කල්පනා බුදුරජාන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරන්නේ ඇඟට නෙවෙයි නුවණ තියෙන අයගේ නුවණට. නොතේරෙන අය මොනව කරනවද ඒක දන්නේ නැහැ. කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නුවණ තියෙන කෙනාට විතරයි මේක උන්වහන්සේ දේශනා කරන්නේ බලන්න ජාතිය ස්වභාව කොට ඉඳන් ජාති ඇති වෙන දේම සොයනවනම් ජරාව ස්වභාව කොට ඉඳන් ජරාව ඇති වෙන දේම සොයනවා නම් ව්‍යාධියේ ස්වභාව කොට ඉඳන් ව්‍යාධිය ඇති වෙන දේම සොයනවා නම් මරණයේ ස්වභාව කොට ඉඳන් මරණ දේම සොයනවා නම් අනාර්ය පරිේශණය වැරදි පරිේශණය දැන් එතකොට ඔබ සොයන්නේ කුමක්ද දැන් ඔබ ජාතිය ස්වභාව කොට නෙවෙයි දින්නේ දැන් ඔබ ಜಾතිය ස්වභාව කොට ඉඳගෙන ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදෙන දේවල්ද සොයන්නේ වයසට යාම ස්වභාව කොට ඉඳන් වයසට යන දේවල්ද සොයන්නේ ලෙඩ වෙන එක ස්වභාව කොට ඉඳන් ලෙඩ වෙන දේවල්ද සොයන්නේ මරණය ස්වභාව කොට ඉඳන් මරණ දේවල්ද හොයන්නේ එහෙම හොයනවා නම් පරීක්ෂණේ වැරදියි නිගමනයේ ඔබ අසාර්ථකයි. මාර්ගය වැරදි. අන්න බලන්නකෝ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි, ජාතිය ඇති වෙන දේ කුමක්ද? ජරාව, ව්‍යාධිය, මරණය ඇති වෙන දේ කුමක්ද? කියලා උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි, අඹුදරුවන් ජාතිය ස්වභාව කොටයි. දැසි දස්සන් ජාතිය ස්වභාව කොටයි. මිල මුදල් ජාතිය ස්වභාව කොටයි. සත්වයන් ජාතිය ස්වභාව කොටයි. එතකොට ඇත්තටම පින්වත්නි අපි කරන්නේ ජාතිය ස්වභාව කොට ඉඳන් ජරාව ස්වභාව කොට ඉඳන් ව්‍යාධිය ස්වභාව කොට ඉඳන් මරණයේ ස්වභාව කොට ඉඳන් එවැනි දෙයමද හොයන්නේ කතා කරන්න එවැනි දෙයද සොයන්නේ එවැනි දෙයද සොයන්නේ එවැනි දෙයම නේද අපි සෙව්වේ එවැනි දෙයමයි සෙව්වේ. දැන් ඔබත් මරණයේ උප ස්වභාව කොට ඉඳන් මැරෙන නොවන කෙනෙක්මයි සෙව්වේ. මරණයේ ස්වභාව කොට ඉඳන් මැරෙන දරුවෙක්මයි සෙව්වේ. ලෙඩවීම ස්වභාව කොට ඉඳන් ලෙඩ වෙන දරුවෙක්මයි සෙව්වේ. දැන් ඒක ස්වභාව කොට ඉඳන් ඒක සොයලා ඒකම ලැබුණට පස්සේ ප්‍රතිඵලයේ ඒක වෙනකොට මැරෙනකොට ලෙඩ වෙනකොටම කුමක්ද කරන්නේ? අයියෝ අපිට වෙච්ච දේ අපේ කෙනා ලෙඩ වුණා නේද? ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි ලෙඩ වෙන දේ ගත්තට පස්සේ ලෙඩ නුනොත් තමයි පුදුමේ. මැරෙන දේ ගත්තට පස්සේ නොමරුනොත් තමයි පුදුනේ. ප්‍රශ්නේ තියෙන්නේ නුවණ නැතිකම. දෙයනේ මේ නුවණ නැතිකම. අවිද්‍යාව. අපි මේ කළු කොණ්ඩේ සුදු වෙනකම් දත් ටික වැටෙනකම් අපි පන්සල් ආරාම වලට ගිහින් මේ කටයුතු කර කර හිටියා අපි සෙව්වේ ඕක අවසානේ මුකුත් ලැබිලා නැහැ බලන්නකො පින්නත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක අනාර්ය පරිශ්‍රණයයි මහණෙනි යමෙක් ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදීමේ ආදීනවය දකිමින් ඉන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා නම් ජරාව ස්වභාව කොට ඉඳන් ජරාවේ ආදීනවය දකිමින් ඉන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා නම් ව්‍යාධියේ ස්වභාව කොට ඉඳන් ව්‍යාධියේ ආදීනවය දකිමින් ව්‍යාධියෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා නම් මරණය ස්වභාව කොට ඉඳන් මරණය ආදීනව දකිමින් මරණයෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා ආන් එවන විදියට කටයුතු කරනවා නම් මහණෙනි එය ආර්ය පරේෂණයයි. ඔන්න දැන් ඔබ ඉපදීමේ ස්වභාව කොට ඉන්නේ. ඉපදීම ස්වභාව කොට ඉඳන් ඔබ ඉපදීමේ ආදීන වේ දකිනවා. සැපයිද දුකයිද ඉපදීම? දුකයි. ඒ දුක්ඛඳ මෙනෙහි කරනවා ආදීන වශයෙන් දකිනවා. වයසට යාම දුකයි කියලා ආදීන වශයෙන් දකිනවා. ලෙඩ වෙන එක දුකයි කියලා ආදීන වශයෙන් දකිනවා. මැරෙන එක දුකයි කියලා ආදීන වශයෙන් දැකලා ඉන් නිදහස් වීම පිණිස. එහෙනම් ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා නම් මහණෙනි ආන්නේක බුදුරජාන් වහන්සේ දේශනා කරන කුමක් කියලාද? ආර්ය පරිේෂණයයි. ආර්ය පරිේෂණයයි. අපේ අවාසනාවට අපේ වැඩේම මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දිත් අපි හොයන්නේ කුමක්ද? අනාර්ය පරිේෂණයයි. අනාර්ය පරිේෂණයයි. සැප සොය සොයා සැප සොය සොයා යනවා. මැරෙන මොහොත වෙනකම් මරණ මංචකයේ තුලත් අපිට නොලැබුණු එකම දේම කුමක්ද? සැපමයි නොලැබුණේ. ලැබුණේ නැත්තේ සැපමයි. දැන් සැප කී කියා කී කියා හැම අන්තයකටම පැන්නා. ගීපු හැම අන්තයකම අපිට ලැබුණේ කුමක්ද? දුකමයි. ඒ නිසා පින්වත්නි මේකේ අපිට අවබෝධ කරගන්න ඕන මේකේ යා යුතු මාර්ගයක් තියෙනවා. නේ අපි හිතාගත්තේ මේ ලෙඩවීමෙන් වයසට යාමෙන් මරණයට යාමෙන් වලකින්න ඒකේ ආදීනවේ දැකලා නිදහස් වීම පිණිස නෙමෙයි අපි කටයුතු කරන්න බැලුවේ. ඒකෙන් බ්‍රේක් වෙන්න පුළුවන් ද අල්ලසක් දීලා හරි. ලෙඩ වෙන එක අල්ලසක් දීලා හරි අපිට වෙනස් කරගන්න පුළුවන්ද? මැරෙන එක අල්ලසක් දීලා හරි වෙනස් කරගන්න පුළුවන්ද? මේ මරණය ආවේ, මේ ලෙඩවීම ආවේ, මේ වයසට යාම ආවේ මට මොකක් හරි ග්‍රහපල හරි මොන හරි එකක් නිසා තමයි කියලා. දැන් ඔබ තල්ලු වෙලා යනවා වෙන අන්තයකට. ඒ අන්තයට ගිහිලා දැන් අල්ලස් දෙන වේ අන්තෙන් මේක බේරගන්න. එතන ඉන්නේ දුකේමයි. ඒක වෙන්නේ නෑ පින්නවත් කවදාකවත්. එහෙම වෙනවනම් අපිට ඒක කරන්න කියලා අනුශාසනා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන පින්වත්නි එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමකට දේශනා කරන පින්වත් භූමිජ යම් පුජ්‍යලයක් ඉන්නවා කියනවා එයාට කිරිය අවශ්‍යයි කියලා. කිරි අවශ්‍ය පුජ්‍යලයක් ඉන්නවා, කිරි සොයන පුජ්‍යලයක් ඉන්නවා. ඒ කිරි අවශ්‍ය කිරි සොයන පුජ්‍යලයට අලුත පැටවු දාලා එළදෙනෙක් මුණ ගැහෙනවා. ඉන්න. ඒ එළදෙන ළඟට ගිහිල්ලා එයා මට කිරියෝන මට කිරියෝන කියලා කැමැත්තෙන් අඟෙන් අඟෙන් අදිනවා මට කිරියෝන කියලා. ඒ එළදෙනගේ අඟෙන් අදිනවා මට කිරියත් නම් හොඳයි මට කිරියත් නම් හොඳයි කියලා අඟෙන් අදිනවා. කිරි ලැබෙනව නේද? නේ? ලැබෙනවද නැද්ද? කිරි ලැබෙන්නේ ඇත්තටම කියන්නේ ඔය ඇත්ත ලැබෙනවද නැද්ද? ඈ? තාම ඔබට ඒකට උත්තරේ දෙන්නත් හිත හිතෙන්නේ නැහැ ඍජුව. ඈ? ඇයි මොකද හේතුව? ඒකට උත්තරේ දෙන්න බැරි මොකද අපි ඒකාංගෙන් නෙවෙයි අන් දෙකේම එල්ලිලා අදිනවා කිරියෝන කියලා. අපි අන් දෙකෙන්ම අදිනවා අපිට කිරි දෙන්න කිරි දෙන්න කියලා. තවම ලැබුණේ නැති නිසා ඒකට උත්තර දෙන්නත් අපි පොඩ්ඩක් පස්සට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අඟෙන් කිරි දෙව්ව කියලා කිරි ඕන කිරි ඕන කියලා කිරි ලැබෙයිද කියලා අහනවා. එයා කැමැත්තෙන් අඟෙන් කිරි දෙව්වත් අකමැත්තෙන් අඟෙන් කිරි දෙව්වත් කිරි ලැබෙයිද කියලා අහනවා. ලැබෙයිද? ලැබෙන්නේ. ඇයි නොලැබෙන්නේ? එතන කිරි ලැබෙන සුදුසු තැන නෙමෙයි. එතන කිරි ලැබෙන සුදුසු තැන නෙමෙයි. ආන්නේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායා මිත්‍යා සති මිත්‍යා සමාධි එයා මිත්‍යා දෘෂ්ටික ස්වභාවයෙන් ඉඳගෙන මට නිවන ඕන මට නිවන ඕන කියලා මම නිවන් දකින්න ඕන මම නිවන් දකින්න ඕන කියලා මිත්‍යා දෘෂ්ටික වෙලා දැන් ඔන්න යා වැඩපිළිවෙල කරනවා ලැබෙයිද නිවන නිවන ලැබෙන්නේ නැහැ ඒක හරියට පැටවුවින් එළදෙන එකගේ අඟෙන් කිරි දෝන වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ කිරියවශ්‍ය පුජ්‍යලය එළදෙනගේ තනබුරුලෙන් අදිනවා මට කිරි ඕන නෙවෙයි එපා කියලා දුත් කිරි ලැබෙයිද? එප මට කිරි එපා එපා කියලා දුත් ලැබෙයිද? ලැබෙයිද නැද්ද? ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එයා කැමැත්තෙන් කිරි ඕන කියලා අද්දත් කිරි ලැබෙනවා. අකමැත්තෙන් එපා කියලා අද්දත් කිරි ඇයි ලැබෙන්නේ? ඒක කිරි ලැබෙන සුදුසු තැන. එහෙනම් ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ආර්ය ශ්‍රාංග මාර්ගය තුල ගමන් කරනකොට ඔබ මට නිවන එපා මට නිවන එපා මට නිවන එපා කිය කියා ගියත් ඔබ යන්නේ නිවනට ඔබ වැරදි ප්‍රතිපදාවක් තුල එල්ලිලා ඉඳගෙන මට නිවන ඕන මට නිවන ඕන කියලා එල්ලි වෙනකන් රැ වෙනකන් ඒ කටයුත්තේ දුවත් ඔබට නිවන ලැබෙන්නේ නැහැ මාර්ගයේ වැරදි නිසා ආන්න බලන්නකෝ පින්වත්නි මෙතන ක්‍රියාවයි අපිට වැදගත් වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක නිවෙන මාර්ගය වෙන මාර්ගයක්. දුක හැදෙන මග තව මගක්. එහෙනම් දුකෙන් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළලා අපිට චතුරාර්ය සත්‍ය දේශනා කරන දුකෙන් නිදහස් වෙන්න. දැන් අපි හිතාගෙන තියෙන්නේ මේ දුකටම බැඳෙන්න තමයි කියලා දැන් දුකම තමයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ එක්ක මනුස්ස ලෝකේ යන්න දෙන්න. දිව්‍ය සැප විඳින දිව්‍ය ලෝකේ යන්න. පින්වත්නි ඔබ දිව්‍ය ලෝකවල යන එක නරක නෑ. යන්න හොඳයි. හැබැයි ඔය වගේ චූටි චූටි කුසල කර්ම කරලා යන්න ලැබෙනව බොහොම අඩුයි. ඔබ දානයක් දුන්නත් තණ්හාවෙන්නේ දානයක් දෙන්නේ. අතහැරලා දෙන්නේ නැහනේ. නේ බොහොම අපහසුයෙන් චුට්ටක් එහෙම කටයුත්තක් කරපු අයට එහෙම බොහොම අමාරුයි. නමුත් ඔබ කල්පනා කරගන්න බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ නම් දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි. එතකොට ඒක වැරදි විදිහට ගන්නත් එපා. දිව්‍ය ලෝකේ යන chance එකක් තියෙනවා. ඔබට මේ ශාසනය තුල නිවන් දකින්න බැරි වුණොත් ඔබ කරොත් මේ ධාර්මික ප්‍රතිපදාව කරගෙන ගියොත් නිවන් මාර්ගට යන්න බැරි වුණොත් ඔබ පහළට වැටෙනවද? නෑ පහළට වැටෙන්නේ නෑ. ඔබට සුගතිය විවෘතයි. ඔබට සුගතියට යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි අමාරුවෙන් අඬා හරි කුමක්ද කරන්න ඕන? චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කරගන්න උත්සාහ දරනවා. ඒ අවබෝධ කරගත්තොත් අපිට මෙලවදී පරලොවදී රැකවරණය පිණිස හිතසුව පිණිස පවතින එකම දේ තමයි අපිට චතුරාර්ය සත්‍ය ධර්මය. අපිට මෙතනින් ඈතර වෙන්න බැරි වුණොත් ඊළඟ භවයකදීවත් ඈතර වෙන්න අපිට උපකාර වෙන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ඇසීමමයි. ඒ නිසා පින්වත්නි ඔබ උත්සාහ දරන්න මේ ලැබුණු දුර්ලභ ශාසනයක් මේ ශාසනය උපයෝගී කරගෙන කොහොම හරි මේ සංසාර කතරෙන් ඈතර වෙන්න ඕන මේ සංසාර කතරෙන් ඈතර වෙනවා කියලා කියන්නේ පින්වත්නි උන්වහන්සේ දේශනා කරන්නේ මේ ආයතන නැමැති ලෝකයෙන් ඈතර වෙන්න ඕන ඔබේ ඇස කියන්නේ ලෝකයයි කන කියන්නේ ලෝකයයි. නාසය කියන්නේ ලෝකයයි. ඔන්න ඔය ලොවෙන් මිදෙන්න ඕන. ඔය ලෝකෙන් මිදෙන කෙනා තමයි ලෝකවිදූ වෙන්නේ. නැතුව මේ පෘථුවිය හිරුසඳු ග්‍රහ ලෝකයෙන් මේකෙන් මිදෙන කෙනා නෙමෙයි. මේකෙන් උඩට යන අය ලෝකවිදූ වෙන්නේ නැහැ. මේ ඇසෙන් ඔබ මිදුනොත් කනෙන් ඔබ මිදුනොත් නාසයෙන් ඔබ මිදුනොත් මේ ආයතන හයෙන් ඔබ මිදුනොත් අන්න ලෝකයෙන් එතර වුණා ලෝකවිදු. ඇයි ලෝකයෙන් දැන් මිදෙන්න මිදෙන්න බැරි? ඕකේ දැන් ඔබ බැඳිලා ඉන්නේ. ඇයි බැඳිලා ඉන්නේ කියන්නේ? ඇසට රූපයක් ගැටුණට පස්සේ ඔබ කුමක්ද හිතන්නේ? ඒ ගැටුණු රූපය ඔබ හිතනවා එක්කෝ ප්‍රියමනාප රූපයක් විදියට හිතනවා. එහෙම නැත්නම් අමනාප රූපයක් විදිහට හිතෙනවා. ප්‍රිය මනාප රූපයක් විදිහට හිතනකොටම ඔබ කාමච්ඡන්දයට අහුණා. අකමැති අමනාප රූපයක් විදිහට ගැටෙනකොටම ඔබ ව්‍යාපාදයට අහුණා. එහෙනම් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන්නේ නීවරණයි. ඒ කියන්නේ නිවන වහලා දානවයි. එහෙනම් මේ ආයතනයක් ගැටෙනකොටම අපි නිවන් මගෙන් තල්ලු කරනවා ඉන්නට. බලන්නකො පුදුම වැඩේ. නිවන් මගෙන් අයිනට තල්ලු කරනවා. එහෙනම් දැන් ඇයි අපි දැන් මේ කාම ඡන්දේ කාමයට කැමති වෙලා තියෙන්නේ? ඇහැට රූපයක් ගැටෙනකොටම අපි හිතනවා මේක ලස්සනයි, හරි හොඳයි අයියෝ මෙයා හොඳයි කෙනෙක් නේද කියලා හිතෙනකොටම කාම ලෝකයේ හිත පිටේ. මෙයා හොඳ නැහැ අප්‍රියමනාප ස්වභාව වෙනකොටම ව්‍යාපාදයට හිතේ. එහෙනම් දැන් අන්න බලන්නකො පින්වත්නි මේ ආයතනේ ගැටෙනකොටම මේ ආයතනේ ගැටෙනකොටම අපිට නුවණ නොතිබුණු නිසා සිහිය නොතිබුණු නිසා අපි කුමද්ද ගියේ අන්ත දෙකකට පැන්නා. හොඳයි කියන අන්තයකට හෝ නරකයි කියන අන්තයකට පැන්නා. දෙකෙන් එකකට පැන්නා. හොඳයි කියන එකට හෝ නරකයි කියන එකට පැන්නා. ඔය දෙපැත්තට පැන්නා. එනිදි ඔය දෙකම ලෝකේ. හොඳයි කියලා ගත්තත් ඔබ ලෝකයේ ඉන්නේ නරකයි කියලා ගත්තත් ඔබ ලෝකයේ ඉන්නේ. ඔබ හොඳයි කියලා හිතාගෙන අර හොඳයි කියලා හිතපු කෙනාට අපි හිතමු කවුරු හරි කෙනෙක් දැක්ක අම්ම කෙනෙක්. අනේ මේ අම්මා වයසට ගිහිල්ලා මේ අම්මට උදව් කරන්නේ නැත්නම් මේ මොකක් හරි රෙදි පෙරදිරියක් අරන් දෙන්නේ නැත්නම් බෙහෙත් එහෙත් ටිකක් අරන් දෙන්නේ නැත්නම් කියලා හිතුණා. හිතනකොටම ඔබට පහළුණේ පුඤ්ඤාභි සංකාර. පින් සිතිවිලි ටික. ආන දැන් එතකොට ඒ සිතිවිලි හොඳයි ඒක හොඳයි ලෝකේ ඔබට ඒකට අදාළ උප්පත්තියක් තියෙන කොහෙද? manuss ලෝක හෝ දිව්‍ය ලෝක. දැන් ඊට පස්සේ ඔබට මුණ ගැහුණා ඒ ආච්චි මුන්ද මට ඉස්සර හරියට අදත්තා මේ කියන්නේ හිරිහැර කරපු කෙනෙක් කන්න වතුර දුන්නෙත් නෑ. මෙහෙම කියලා දැන් ඔන්න කල්පනා වෙනවා. කල්පනා වෙනකොට පිනක්ද පවද්ද? පාප කර්මයක්. අපුඤ්ඤාපි සංකාරය. එහෙනම් අපුඤ්ඤාපි සංකාරයක් නම් ඒකට අදාළව දැන් ඔබට උපතක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ තියෙන්නේ කොහෙද? සතර අපාය. එතකොට ඒකත් කොහෙද තියෙන්නේ? ලෝකේ. අරකත් තියෙන්නේ කොහෙද? ලෝකේ. එහෙනම් දෙකම තියෙන්නේ ලෝකේ. දැන් මේ සතර අපායට සාපේක්ෂව දිව්‍ය ලෝකේ හොඳයි කියනවා. දෙකම ලෝකනේ. මේට සාපේක්ෂව නිවනට සාපේක්ෂව බුදුරජාන් වහන්සේ දේශනා කරන සියලු උප්පත්ති මොනවා කියලාද? දුකයි නිරයයි වගේ කියලා. කියන්නේ ඒ උපතවල ඒ තරම් හොඳ ඒවා නෙමෙයි කියලා. දුකති කියලා. ඒ කියන්නේ නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුගති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්නකෝ. එතකොට දැන් අපි ලෝකය තුල පවත්තපු නිසා එක්ක උඩට ගියා එක්ක පහළට ගියා. මිදුනේ නැහැ. මිදෙන්න නම් අතහැරෙන්න ඕනේ. දැන් අල්ලගෙන නේ තියෙන්නේ. ඉතින් අතහැරෙන්න නම් කුමක්ද කරන්න ඕන? ඔබ දැනගත්තොත් ආයතනයක් ඉපදුනා කියන්නේ එහෙනම් දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි. තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ එකතු ඇති වුණා. එකතු වුණ ගමන් මේක ගැටුණු ගමන්ම ගැටෙන මොහොතේම හටගන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශ වුණ ගමන් වෙන්නේ මොකක්ද? වේදනාව. ඒක සපදයක්ද? දුක් දෙයක්ද? අදුක්ඛම සුඛ දෙයක්ද කියලා ඕන වේදනාව හටගත්තා. දැන් ඊළඟට වෙන්නේ මොකද්ද? විඳින දේ විඳින දේ හඳුනනවා. ඊළඟට කොහොමද කරන්නේ? හඳුනන දේ සම්බන්ධයෙන් චේතනා පහල කරනවා. මේක ලස්සනයි මෙහිමයි එහෙමයි කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් මෙයා මට මට කරදර කරපු කෙනෙක් කියලා මොන මොන හරි විදිහින් හෝ චේතනා පහල කරනවා. ඔය කටයුතු දෙකටම ගියේ අපි දැකපු දසුන තුල දැකපු දසුන තුල මොකක් වුන නිසාද? වැරදුණු නිසා. අවිද්‍යාව නිසා. ඇත්ත දැක්කේ නැති නිසා. අන්න දෘෂ්ටියකට අහු වුණා. අහුවෙච්ච නිසා දැන් අපි ওই අන්ත වලින් එහෙකට ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය අන්ත වලින් මිදෙන මඟ. එතකොට එහෙනම් මේ අන්ත වලින් මිදෙන්න මිදෙන්නත් ඕන ඒ වගේම උන්වහන්සේ දේශනා කරන්නේ ඒ තණ්හා වශයෙන් ඒක උපාදාන කරගන්නෙත් නැති වෙන්න ඕන. එහෙමනම් දැන් අපි උතෙන්ට කොහොමද එන්නේ? සෝභන්තේ විදිත්වා මජ්ජේ මන්තා නලිප්පති. තන් භූමි මහා පුරුෂෝති සෝදසිබ්බනි මජ්ජගාති. යමෙක් අන්ත දෙක දැක දැකලා මැදට වැරෙන්නෙත් නැත්නම් තණ්හාව දුරු කරපු එයාට තමයි මහා පුරුෂය කියලා කියන්නේ. එහෙනම් දැන් අන්න අන්ත දෙක තමයි සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව තවත් අන්තයක්. අදුක්කම සුඛ වේදනාව මැදයි. එතකොට එහෙනම් මේක තුල ඒ මැද අදුක්කම සුඛ වේදනාව තුලත් අපි උපාදාන නොවෙන්න ඕන. නැත්නම් අරාන්ත දෙක දකලා අයියෝ මේක සැප වේදනාවනේ ඒකට හරියට. අයියෝ මේක දුක් වේදනාවනේ ඒකට හරියට. ඒකට හැරලා මෙන්න දෙයා මෙයා දැන් මැද උපේක්ඛා වේදනාවට අහුවෙලා එහෙම හිටියොත් තණ්හාවෙන් එයත් ඒත් ලෝකෙ බැඳිලා. ඒත් ලෝකෙ බැඳිලා. එහෙමනම් දැන් කුමක්ද කරන්න ඕන? එයාට එහෙනම් ආයතනයක් ඉපදෙනකොටම ඔබ දන්නවා ඒකාන්තෙම කුමක්ද වෙන්නේ? වේදනාව හටගන්නවා. ආයතනයක් උපදිනකොටම හටගන්න වේදනාව කාටවත් නතර කරන්න පුළුවන්ද? නතර කරන්න පුළුවන් පුළුවන්ද? දැන් බුදුවරයෙකුට පුළුවන් ද ආයතනයක් උපදිනකොටම හටගන්න වේදනාව නතර කරන්න? බෑ. කාටවත් උපදිනකොට වේදනාව නතර කරන්න බෑ. වේදනාපච්චය වේදනාපච්චය තණ්හා අන්න ලෝකෙ බැඳෙන්නේ උතනින් ලෝකෙ පවත්ින්නේ. එතකොට දැන් මේ වේදනාව හටගත්තා බුදුරජාණන් වහන්සේලා මේ වේදනාව හටගන්නා වූ හේතු දකිනවා. හේතු දැකලා ඉවරලා මේ හේතුඵල ධහම දකින උන්වහන්සේලා හේතුඵල ධහම දකිනකොට උන්වහන්සේලාට ඒකට තණ්හා කරන දෙයක් වර්තමානයේ තුල නැති බව දකින නිසා උන්වහන්සේලා තණ්හා කරන්නේ. අපි හේතුඵල ධහම දකින්නේ නැති නිසා ඒ දෙයට තණ්හා කරපු හැටියේම තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය බව ඔන්න ලෝකේ පැවැත්ම. ලෝකේ පැවැත්ම. ලෝක විදුව වෙන්න නම් අන්න අතනින් බ්‍රේක් කරගන්න ඕන. බලන්නකෝ මේ ධර්මයේ සියුම් පින්වත්නි. ඔබට අහනකොට අපහසු වෙන්න පුළුවන්. අපහසු වුණත් කරන්න දෙයක් නැහැ. ලෙඩ අමාරුම් බෙහෙත් තිත්ත තමයි ඉතින්. පාවිච්චි නොකරුවොත් වැඩේ ඩේන්ජරස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේ නුඹලාට සෝතාපට්ටි ඵලය දෙනවා කියලා යමෙක් කියනවනම් උදේට හුල් පාරවල් 100යි. දවල්ට හුල් පාරවල් 100යි. හැන්දෑවට උල්පාරවල් 100යි ගානේ දවසට උල්පාරවල් 300ක් ඇනුම් කාලා ඒ වගේ අවුරුදු 100ක් එක් දිනකට උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් උල්පාරවල් ඇනුම් කෑවට පස්සේ නුඹලට සෝතාපන්න ඵලය දෙනවා කියලා යමෙක් සහතික වෙනවා නම් මහණෙනි නුඹලා ඒ උල්පාරවල් 300 300 අවුරුදු 100ක් ඇනුම් කන්න කියනවා ඒක සුළු වේදනාවක් කියනවා. දීනේ පොඩි කටුවක් යනනම් අපිට දැනෙන වේදනාව මෙහෙම නම් උල්පාරවල් උදේ උදේට 100යි හවතර 100යි රාත්‍ර 100යි ගන්න 300ක් අනුන් කන්න ගියොත් කොහොම වෙයිද? අවුරුදු 100ක්. ඒත් සුළු දෙයක් කියනවා මහන්නේ අනුන් කන්න කියනවා නුඹලාට සෝතාපන්න ඵලය ලැබෙනවා නම්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සත්‍ය ඥානය ලැබෙනවා නම්. බලන්න පින්නදී කොච්චර වටින දෙයක් බවටද මේකපත් කරලා තියෙන්නේ. සක්විති රජකමටත් වඩා මේක වටිනවා. මේක තේරුම් කරගන්න පුළුවන් කාටද? නුවණ තියෙන අයට විතරයි. නුවණ තියෙන අයට විතරයි. මේ බෞද්ධ කියන බුද්ධිමත් උදිවිය දෙයනේ මේ මොන ලෝකක යනවද කියලා හිතා ගන්න බැරි වෙනවා සමහර වෙලාවට. ඒගොල්ලෝ අහන්න කැමති සමහර වෙලාවට එක එක දේශනා පින්වත්නි. ඔබ අහන්න හිත උඩට එන දහමක්. මේ ලොවෙන් මිදෙන දහමක්. දුක දැනෙන දහමක්. තණ්හාව දුරු වෙන දහමක්. පටිච්ච සමුප්පාද ඉස්මතු වෙන දහමක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනෙන දහමක් අහන්න. වෙන හිත පිනා යන ඒවා එහෙම අහන්න අහන්න තව ලෝකේ තව ලෝකේ බැඳෙනවා පින්වත්. ලේසි නෑ. ඒ නිසා ඔබ කල්පනා කරගන්න පින්වත්නි එහෙනම් මෙන්න ආයතනයක් උපදිනකොටම වේදනාව හට ගන්නවා ඒ වේදනාව අපි වේදනාව හටගන්න හේතු දැනගත්තනම් එතනින් නතර කරගන්න පුළුවන් එහෙම නැති වෙලා තණ්හාවට ගියොත් ඒ කියන්නේ ඒ වේදනාව අයියෝ ශෝක් වේදනාවනේ හරි හොඳයි අයත් ඒ කතා කරන්නේ නැත්නම් ඒ දේ දකින්න නැත්නම් ඒ දේ කන්න නැත්නම් ඒ දේ බොන්න නැත්නම් කියලා දැන් ඒ විදිහට හිතනකොටම කුමක්ද වෙලා තියෙන්නේ ආන්න මාය තොණ්ඩුව දැම්මා තණ්හාවට අවුණා ලෝකේ පැවැත්මට හටගත්තා ආන් විනාශයි නමුත් ඔබ දැක්කනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙන් නම් ඔබ දකින්නේ මොකද්ද? මෙන්න මට සැප වේදනාවක් ඇති වුණා. අසයි රූපයයි ගැටුණු නිසා මට ප්‍රියමනාප වේදනාවක් ඇති වුණා. දැන් එතකොට ඔබ දකිනවා මේ සැප වේදනාවද හටගත්තේ හේතු ගැටීම නිසායි. හේතු ගැටීම නිසා හටගත්ත සැප වේදනාවක් හේතු නිරුද්ධ වෙනකොට ඒ සැප වේදනාවද නිරුද්ධයි. ආන් හේතු ගැටීමෙන් මේ සැප වේදනාව හටගත්තා. සැප වේදනාව හට ගැනීමට ඉවහල් වූ හේතු ධර්මයෝද දැන් නිරුද්ධයි. එහෙනම් සැප වේදනාවද නිරුද්ධයි කියලා දකිනකොට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවේදී සපවත් වෙන්න යන්නේ නැහැ. එයි හේතු ගැටෙන බව දැක්කා. දකිනකොට සත්පුජ්‍යලාත්ම සංකල්පයක් ඉස්මතු වෙන්නේ නැහැ. තණ්හා කරන දෙයක් ඇත්තේ නැහැ. එතනින් මත හැරුණා. මෙන්න දුක් වේදනාවක් හටගත්තා. Tamanට අප්‍රිය අමනාප දෙයක් ගැටුණා. ගැටෙනකොටම දැන් අයියා එහෙම කිව්වේ මොකද එහෙම කිව්වේ දැන් ඔන්න ඒ පිළිම දැන් අපි හොයන තොරතුරු හොය හොයන විතර්ක කරනවා. එහෙම විතර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට දැනුණා මෙන්න මට දැන් ඇස ඉපදීම නිසා දුක් වේදනාවක් හටගත්තා. නැත්තම් කනට ඇසුණු ශබ්දය නිසා දුක් වේදනාවක් හටගත්තා. මේ දුක් වේදනාව හටගන්න හේතු වූ ධර්මියෝ හේතු ධර්මියෝ නිසා ඒ හේතු ධර්මයන් ගැටීම නිසා දුක් වේදනාව හටගත්තා. ඒ දුක් වේදනාවට අදාළ වූ හේතු ධර්මියෝ දැන් නිරුද්ධයි කියලා දකිනකොටම දුක් වේදනාවද මොකද වෙන්නේ? නිරුද්ධයිනේ. නිරුද්ධ වෙනකොට අපි දුක් වේදනාවේදී දුක් වෙන්න යන්නේ නෑ. ඒ දුක් වේදනාවේ උපේක්ඛා වෙනවා. සැප වේදනාව හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධුනා කියලා දකිනකොටම සැප වේදනාවෙත් උපේක්ඛා වෙනවා. එතකොට දැන් ඔන්න අපිට තියෙනවා ඊළඟට සැපත් නැති දුකත් නැති සමහරලාට කෙනෙක් දැක්කම් දෙයක් දැක්කම් දෙයක් ඇහුනට පස්සේ අපිට ඒකේ තරම් සැපකුත් නැහැ දුකකුත් නැහැ. අදුක්කම සුඛ. එතකොට අපි එතන හැබැයි අදුක්කම සුඛ වේදනාව සිහිපත් කරනවා. මෙන්න මට අදුක්කම සුඛ වේදනාවක් හටගත්තා. හේතු ගැටීම නිසා හටගත්තේ මේක. මේ වේදනාව හටගන්න ඉවහල් වූ හේතු ධර්මියෝ නිරුද්ධයි. ඒ හේතු ධර්ම නිරුද්ධ වෙනකොටම මේ දුක් වේදනා මේ අදුක්කම සුඛ වේදනාවද නිරුද්ධයි කියලා දකිනකොට අදුක්කම සුඛ වේදනාවෙත් එයා උපේක්ඛා වෙනවා. එහෙනම් දැන් ඔන්න ඔබට මැදුම් පිළිවෙතක් අහුවෙනවා කුමක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් අහුවෙනවා ඔබට. ආර්ය ශ්‍රාංග මාර්ගයක් අහුවෙනවා කුමක්ද එහෙනම්? ඔබ සැප වේදනාවේදී සැපවත් වෙන්නේ නැතුව ඔබ ඒකෙදි උපේක්ඛා වෙනවා. දුක් වේදනාවේදී දුක් වෙන්නේ නැතුව ඔබ උපේක්ඛා වෙනවා. අදුක්කම සුඛ වේදනාවේදී ඔබ උපේක්ඛා වෙනවා. එහෙනම් මෙන්න දැන් ඔබට මුණ ගැහෙනවා උපේක්ඛාවක්. ඒක එහෙනම් මෙන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්. ඔබට ලෝකෙන් එතර වෙන්න පුළුවන් මාර්ගයක් ඒක. එහෙම දැනගත්තොත් දැකගත්තොත්. එහෙම නැති වෙලා දැන් ඇස උපදිනකොටම ඇසට රූපේ ගැටෙනකොටම සත්පුජ්‍යලාත්ම සංකල්පය ආපු ගමන්ම මම මගේ මගේ ආත්මය කියනා වූ තණ්හා දිත්‍ති මාන කියන ප්‍රපංච ධර්ම ප්‍රමාද කරන ධර්ම ඒ ප්‍රමාද කරන ධර්ම වලට අවුණ හැටි ඔබ නිවන් මඟ ප්‍රමාදයි ආ ප්‍රමාද කරනවා ඇයි මේ ප්‍රමාද කරන්නේ මේ ආයතනේ උපදිනකොටම ඔබ දැනගත්තනම් ඔබ දැකගත්තනම් හේතුඵල ධමයක් විදියට ඔබ මේ ආයතනේ උපදිනකොට මේක පටිච්ච සමුප්පන්න විදියට දැක්කනම් එහෙම දකිනකොටම සැප වේදනාව හටගන්න හේතු ධර්මියෝ එතනම නිරුද්ධයි දුක් වේදනාව හටගත්තේද යම් හේතුවක් ගැටීම නිසා ඒ හේතු ධර්මියෝද එතන නිරුද්ධයි එතකොට එහෙම දකිනකොට ඔබ සැප වේදනාවේ සැපවත් වෙන්න යන්නේ නැහැ. දුක් වේදනාවේ දුක් වෙන්න යන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවේ අදුක්කම සුඛ වෙන්න යන්නේ නැහැ. ඔය සියල්ලගේම මධ්‍යස්ථතාවයක් වෙනවා පොදු මධ්‍යස්ථතාවයක්. ඒක තමයි උපේක්ඛා වේදනාව කියලා කියන්නේ. එහෙම වෙනකොට අන්න අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ඒ විදිහට දකිනකොටම ඔබ මේක සත්‍යයේ පුජ්‍යලයක් කියන ආත්ම සංකල්පය තුල යන්නේ නැහැ. ඔබෙන් ඒ දෘෂ්ටිය බිඳිල වැටෙනවා. ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා. එතකොටම ඔබ දන්නවා දකින්නවා මේක ඔබ දන්නවා දකින්නවා මේක අනිත්‍ය දෙයක්. දැන් මට සැප වේදනාවක් හටගත්තා. අපි දැන් පානය කරපු බීම් එකක් නිසා දැනුණ සැප වේදනාවක්. ඒක අපි ඒ මොහොතේම දිව දිවේ ස්පර්ශ වීම නිසානේ හටගත්තේ. ඒ මොහොතෙන් මේක නිරුද්ධයිනේ. ඒක දැනගත්ත හැටියේ අපි ඒක උපාදාන කරන්න යන්නේ නෑ. දැන් ඔබ සැප වේදනාවේදී සැපවත් වුණොත් දුක් වේදනාවේදී දුක් වුණොත් අදුක්කම සුඛ වේදනාවේදී ඒ විදිහටපත් වුණොත් ඔබ යන්නේ ඒකාන්තයෙන්ම කොහෙද? කොහෙද යන්නේ? කොහෙද යන්න වෙන්නේ? ඈ? මහගෙදර තමයි යන්න වෙන්නේ. දන්නවනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි අසෘතව පුතඥයන්ට මහගෙදර වගේ කියනව කොහෙද? ඈ? සතර අපාය. සතර අපාය බලන්නකෝ. ඇයි හේතුව? ඔබ ආයතන හයෙන් සැප වේදනාවක් ගන්නකොටම දැන් ඔබේ ආයතනයක් උපදිනකොටම ඔබට ඇති වෙන්නේ වේදනාව හට ගන්නවමනේ. එක්කෝ එක සැප වේදනාවක්. එක්කෝ එක දුක් වේදනාවක්. එක්කෝ එක අදුක්ඛම සුඛ වේදනා. ඔය තුන එකක් හටගන්න නැතුව හටගන්නේ නෑ නේද? කතා කරන්නේ නෑ. සැප වේදනාවක් හටගත්ත කියන්නේ මොකද්ද? රාගයයි. දුක් වේදනාවක් හටගත්ත කියන්නේ ද්වේෂයයි. අදුක්කම සුඛ වේදනාවක් හටගත්ත කියන්නේ මෝහයයි. ඔබ අහලා තියෙනවද මෙහෙම දෙයක්? යමෙක් මැරෙන මොහොතකදී රාග හිතක් පහළනොත් එයා යන්නේ සුගතියෙන්නනේ. දිව්‍ය ලෝකෙට නේද? ඈ නෑනේ ආ ඒක අහලා තියෙනව නෑ යමෙක් මැරෙන්න හදන මොහොතේ ද්වේතසිතක් පහළ වුණොත් එයා යන්නේ manuss ලෝකෙටද නෑ කොහටද යන්නේ පහළට නේද ඔව් මෝහසිතක් පහළ වුණත් එහෙම නේද ආ එහෙනම් ඕගොල්ලෝ දන්නවා හොඳයි නේ මේගොල්ලෝ හොඳට නුවණක් තියෙනවා එහෙනම් ඔබ දන්නවා රාග හිතක් පහළ වුණත් දේශ සිතක් පහළ වුණත් මෝහ සිතක් පහළ වුණත් මැරෙන්න හදන මොහොතේ ඒකාන්තෙම යන්නේ සතර අපායට නේද නේද? කවුද එහෙම දේශනා කරේ? බුදුරජාන් වහන්සේ. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඔබේ දවසේ පැය කීයක් තියෙනවද? 24. ඔය පැය 24 තුළ තමයි ඔය ආයතන 6 නිෂ්පාදනය වෙනෝනේ ක්‍රියාත්මකයිනේ. ඔය ක්‍රියාත්මක වෙන මොහොතකදී හැම අවස්ථාවකදී වගේම හදිසියෙන් නැතුව බොහෝ දුරටම තියෙන්නේ එක්ක සැප වේදනාවක් එක්ක දුක් වේදනාවක් එක්ක එක්ක එක්කෝ අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ එක්කෝ රාග හිතක්, එක්කෝ දේශ හිතක්, එක්කෝ මෝහ හිතක්. එහෙනම් ඒකාන්තයෙන් ওই සියලු දෙනා මම උත්තරේ දෙන්නේ නැහැ. ඕගොල්ලෝ නුවණ තියෙනවනම් අනුමාන වශයෙන් කල්පනා කරන්න. දැන් තේරෙනවද? ඔන්න බලන බුදුදහමක් ලැබිලා දැන් අපි මොනවද මේ හදාarලා තියෙන්නේ කියලා. ඒක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහා පෘථුවියේ තියෙන වැලි ප්‍රමාණයද නියම අතර වැලි ස්වල්පයක් අරගෙන මහණෙනි මේ නියම අත තියෙන වැලි ප්‍රමාණයද මහා පෘථුවියේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි. අනේ ස්වාමීන් නියම අත සුළු වැලි ප්‍රමාණය මහා පෘථුවිය අනන්තයි වැලි. එහෙනම් මහණෙනි මනුස්ස ලෝකවල ඉපදිච්ච උදවියගේ නැවත මේකට මෙන ප්‍රමාණය මෙන්න මෙච්චර වගේ. ඔන්න මෙච්චර වගේ. මහා පෘථුවිය තරම් ප්‍රමාණයක් සතර අපාය. සතර අපාය. දැන් තේරෙනවද ඇත්තටම ඔබට තේරෙනවද ඔබ යන්නේ කොතනද කියලා? තේරෙනවනේ? ඒ විදිහට කටයුතු කරගන්න. එච්චරයි. දැන් යන්න තැන තේරුණා නම් එතෙන්ට කැමතිද? කැමතිද අකමැතිද? අකමැති. අකමැති නම් දැන් වහාම කරන් තියෙන මොකද්ද? වහ වහ වහ වහ උතනින් මිදෙන්න උත්සාහ කරන්න. ඔච්චරයි තියෙන්නේ. වෙන නැලවි නැලවි ඉඳලා දොය බබා ගහලා හරියන්නේ නැහැ. දැන් නැලවෙන ගී කී කියා සෙල්ලන්නට නට ඉඳලා හරියන කාලයක්ද තියෙන්නේ? ඕක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ හිස ගිනි ගත්ත කෙනා ගින්න නිවන් උත්සාහ දරනා වගේ මහන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ දරන්න කියලා කිව්වේ. බලන්න කොච්චර කරුණාවෙන්ද කියලා කිව්වේ. දෙයනේ මෙතන manuss ලෝකෙ ඇවිල්ලා අපි ඉඳලා පහලට වැටුනොත් කොපමණ දුකකටදපත් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා නිරයයි තිරිසන් යෝනියයි තරන් නිවනට අන්තරාය කර හානි කර කටුක වූ තවත් උපතක් නම් මහණෙනි මේ බුදු ඇසින් දකින්නෙම නෑ කියලා. දැන් යන්න වෙන්නේ කොහෙද? යන්න කැමති කොහෙද ඕගොල්ලෝ? ඔන්න තේරෙනවද? ඒ නිසා ඔය සියලු දේවල් හිතෙන් ඉවත් කරගන්න උත්සාහ දරන්න. මේ ලෝකය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මේ අපේ ආයතන තුල. මේ ආයතන තුලින් ඇතිවෙන මේ තණ්හාව දුරු කරගන්න උත්සාහ කරන්න. ඔබ ඇහෙන් මිදුණ කියන්නේ ලොවෙන් මිදුණා. මේක නුවණ තියෙන බුද්ධිමත් කෙනාට මේක හසු කරගන්න පුළුවන් දහම. නැති අනිත් ඕනම කෙනාට අන්ධ අන්ධ පෙරහැරවල වල ගෙනියන්න පුළුවන්. ඔලු බක්කු ගෙනියන වගේ, අලි බබ්බු ගෙනියන වගේ අන්ධ අන්ධ විවිධ විවිධ තාලවලට හදා හදා හදා හදා ගෙනියයි. ඔබත් අහුවෙලා ඉතින් ඔව් ඒක තමයි දහම ශෝධ දහම කිය කියයි ධර්මය නම් සසර දුක් ගිනි නිවෙන එකක් වෙන්නම ඕන සසර දුක වැඩි වෙන දෙයක් නම් දහම වෙන්න බෑ මේ ධර්මය තියෙන්නේ කොහේවත් අතන මෙතන නෙවෙයි තමා තමා තුළම දැන් බලන්නකෝ මේ ධර්මයේ සම්දිත්තිකයි නේද තමා තුළින්ම අවබෝධ කරගන්න පුළුවන් නේද අන්න බලන්නකෝ සම්දිත්තික දහමක් මේක තමා තුලින්ම අවබෝධ කරගන්න පුළුවන් ධමයක්. ඔබට මිල මුදල් වෙන්නේ නැහැ. මේ ධර්මයේ යම් ප්‍රමාණයක් අවබෝධ කරගෙන අයිනකින් gedere ඉන්න ගම වාඩි වෙලා කල්පනා කරන්න. කුමක්ද වෙන්නේ කියලා. එයයි යෝනිසෝමනසිකාරය කියන්නේ. මනසිකාරයේදීලා ඉන්නේ දහස් වෙන්න ඔබට තේරෙනවා. ඔබ තේරුම් ගත්තොත් මේක ගිනි ගන්නවා කියලා. ඔබ මෙතනින් මිදෙන්න පැන ගන්න උත්සාහ කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ හාත්පසින්ම ගිනි ගන්නවා මහණෙනි 11 ගින්නකින් ගිනි ගන්නවා කියලා. 11 ගින්නකින් ගිනි ගනිද්දිත් අපි බර්ත්ඩේ පාටි වෙඩින් උත්සව මේ අවුරුදු 60 70කට ආපු අපි ඔන්න කරන සෙල්ලම් ටික. ඕව නේද සමරන්නේ නේ? ඒ නිසා දැන් කල්පනා කරන්න පින්වත්නි බොහොම දුර්ලභවමයි මේ අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපිට තව chance එකක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒකෝච භික්ඛවේ කනෝච සමයෝච Brahmacharya වාසය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ එකම එක අවස්ථාවයි ලැබෙන්නේ Brahmachari. කියන්නේ නිවන් මඟ සම්පූර්ණ කරගන්න එක අවස්ථාවයි. මේන්න මේ එකම එක අවස්ථාව ඔබට ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවට පයින් ගහලා වෙන දේවල් කරගත්තොත් ඒක ඉවරයි. එහෙනම් හිස ගිනි ගත්ත කෙනා ගින්න නිවන් උත්සාහ දරන වගේම උත්සාහවන්ත වෙන්න මෙතනින් මෙතනින් නිදහස් වෙන්න පින්වත්නි. ඒ නිසා දැන් කල්පනා කරන ඔබට මම දේශනා කරන්න ආයේ සූත්‍ර දේශනාව. අර මහත්යලා චුට්ටක් කතා කරපු ගමම මම මේ දේශනාව වෙනස් කරා. මට හිතුණා මේ ටිකක් හිතයිසී අනුකම්පාවක් ඇති වුණා. ඒ නිසා ධර්මයේම නැඹුරු වෙන එකක් දේශනා කළ යුතුයි කියන හිත පහළ වෙලා තමයි දැන් ඕගොල්ලන්ට අනුකම්පාවෙන්මයි මේ දේශනාව දේශනා කරේ. ආපු එක නෙමෙයි මේ කරේ. ඒ නිසා දැන් කල්පනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වන්දි මහන්නේ නුඹලාට හිතයිසි ඥාති හිතයිසින් ඉන්නවනම් ඒ අයට දේශනා කරන්න අහන්නත් කැමති නම් කුමක්ද? චතුරාර්ය සත්‍යමයි දේශනා කරන්න කියන්නේ. නැත්නම් ඔබටත් hina වෙන්න කතාව මොන වර්ගයක් කියලා යන්න පුළුවන්. නමුත් පින්නන්නේ ඒක වැඩක් නැහැ. දැන් ඔබේ හිත මේ නිමේෂය ආවනම් උඩට මම දන්නා මේ වාඩි වෙච්ලා ඉන්න හැම කෙනාගේම හිත දැන් නම් ආව මෙතනින් පැනගත යුතුයි කියන සිතවිල්ල හරි පහළුණා නේද? මහණෙනි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් කුසල් දහම් කරන්න නෙමෙයි කුසල් දහම් කරන්න ඕනේ කියලා හිතවත් පහළුණා නම් ඒකත් බොහෝ කාලයකට හිතසුව පිණිසයි කියලා. දැන් එහෙනම් ඔබට මේ පැය කාසන කාලයක් තුලම ඔය හිතම පහළුණානේ නේ ඒක බලන කොච්චර කාලයකට හිතසුව පිණිස වෙයිද කියලා. දැන් එහෙනම් උත්සාහ දරන්න. මාර්ගයක් හොයන්න try කරන්න. try කරලා මේ සසර දුක්ගිනි නිවාලන සංසාර කතරෙන් මේකෙන් ඊතර වෙලා සසර දුක්ගින් නිවාරණ උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වීමට හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඔව්. එහෙනම් මේ විශේෂයෙන් අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයන් දරන්නේ අංක 1න් 130 අංක 1න් 133 මැදබෝවල මහනුවර පදිංචි එච්.එම්. ජයසුන්දර මෑණියන් සහ සේපාලිකා මහත්මිය විසින් 2008 7 18 වන දින මිය ගිය ආර්.එම්. විජේතුංග රත්නායක සහ මිය ගිය සියලුම නෑහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් ඒ වගේම 2012 7 12 වන දිනට 79 වන උපන්දිනය සමරන එච්.එම්. ජයසුන්දර මෑණියන්ට දීර්ඝායු සහ ධර්මාවබෝධය ඇති පැතීමට සියලුම දූදරු නෑහිත මිතුරන්ට දීර්ඝායුෂ සහ සෙත් පැතීමට දේශකයාණන් වහන්සේ සහ ධර්මාගම කුසල ධම්ම මහානාහිමි හිමියන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් පැතීම පිණිසයි ඒ පින්නතුන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ එනයි සියලු අයටත් ඒ තම බලාපොරොත්තු වන්නා වූ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුනාදයක් දෙන්න ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා වරකාපල අඟුරු වෑල්ල පාර පිලාඬුව පී නිර්මලා පතිරණ සහ රාජපක්ෂ මහතා ඇතුළු පතිරණ පවුලේ සියලු දෙනා වරකාපල අඟුරු වැල්ල පාර පිලාඬුව විමලගිරි නිවසේ පදිංචි වී සිට වසර 25කට පෙර මිය ගිය පීපී අප්පුහාමි පියතුමා වරකාපොල මාදෙනිය පාර ගණේගම රාජපක්ෂ පවුලේ විසූ ආර්යේ පොඩි අප්පුහාමි රාජපක්ෂ මැතිතුමා එම්.ආර්. රොසලින් පොඩිමණිකේ රාජපක්ෂ මව සහ ආර්යේ මහීපාල රාජපක්ෂ මල්ලි සුජීවත්ව වාසය කරන 97 වන වියේ පසුවන එස් ඇසෙලින් නෝනා සිරිවර්ධන මව රාජපක්ෂ පවුලේ සහ පතිරණ පවුලේ සියලුම මියගේ ඥාතීන් ඒ සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද්ද. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා අබේසිරි ගුණවර්ධන පවුලේ සම විසින් බත්තර මුල්ලේ පදිංචි මහානාම මහානාම අබේසිරි ගුණවර්ධන සොයුරාට විලියම් පීටර් අබේසිරි ගුණවර්ධන පියාණන්ට එලන් ජයනෙත්ති ආරච්චි මෑණියන්ට කේජ් පැටිසිඤ්ඤෝ පියාණන්ට බෑනනුවන් මුණුපුරා ඇතුළු සියලු මියගිය ඥාතීන්ට ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටද සමස්ත කාර්ය මණ්ඩලයටද ගෞරවනීය දේශකයාණන් වහන්සේටද ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා කියලා ඒ ඇත්තන් දායකත්වයෙන් දරනවා ඒ වගේම තවත් දායකත්වයක් දරනවා බත්තර මුල්ල කෙලින් වීදිය අංක 15 නිවසේ පදිංචි ශ්‍රියාවති රාජපක්ෂ මහත්මිය ඇතුළු දූ දරුවන් DS එඩ්වඩ් මහතා මිය පරලොව ගොස් වසර 15ක් පිරීම නිමිති කොටගෙන දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හේතු කොටගෙන ඒ වගේම අගෝස්තු සිස්සත්වයට පෙනී සිටින DS විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉසාර මාධව පුතුන්ට හා මේ වසරේ සාපල විභාගයට පෙනී සිටින සමීර කුසල් පුතුන්ගේ ඉගෙනීම සාර්ථක වේවා සුජීවත්ව සිටින මව ඇතුළු දරුවන්ටත් මාල්නී යෙහෙළියටත් නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම වශයෙන් ඒ ඇත්තනුත් මේ දායකත්වයෙන් දරන ඒ ඇත්තන්ද බලාපොරොත්තු වන්නා වූ ඒ කටයුතු සාර්ථක වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා පානදුර අලුබෝ මුල්ල රුග්ගහ තොටුපොළ පාරේ අංක 118න් 2 සීනිවසේ පදිංචි ශ්‍රියානි පොන්සේකා BA කරෝලිස් අප්පුහාමි මහතා UG සුමනදාස මහතා කරුණාවති විජේසිංහ ගුණරත්න මහත්මිය ඒ වගේම සුජීවත්ව වාසය කරන සීතා රාමනායක මහත්මියට කායික මානසික නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පිණිස ඒ ඇත්තන් දායකත්වයේ දරනවා. ඒ නිසා අද විශේෂයෙන්ම මේ දායකත්වයේ දරන සියලු පින්වතුන් නම් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ සම්බන්ධ වුණ ඔබ අප හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා ඒ වගේම පින් කැමති සියලු දෙවි දේවතාවුන් මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්පුටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු